සම්මා සම්බුද්දස්සේ සහස්සම් පිචේගත අනත් පද සංහිතා ඒකං ධම්ම පදං සේයෝ යං සුප්පා උපසම්මති සද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වත්නි අපේ ගෞරවනීය ස්වාමීන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න කාර්මික පින්වත්නි අපි මේ තෝරාගත්ත ගාථාව සඳහන් වෙන්නේ ධම්මපදයේ ධම්මපදයේ දයිති ගාථාවක් මීට වසර 2600 ගණනකට පෙර ඉන්දියාවේ සිද්ධ වෙච්ච එක ලස්සන සිදුවීමක් ඒ කාලේ ඉන්දියාවෙන් ඒ කියන්නේ බරණැස දඹදිවින් ඈත ප්‍රදේශයක හිටපු මිනිස්සු කට්ටියක් නෙවුනගලා දුර ප්‍රදේශයකට යන්න එමත් නැත්නම් මුහුදු ගමනක් යන්න පිටත් වෙලා ගියා. ගියායින් පස්සේ මොකද වුනේ? මේ නැවල් මුහුද මැදදී විනාශ වුණා. විනාශ වුණායින් පස්සේ ඒ නැවේ හිටපු මිනිස්සු බොහෝ දෙනෙක් විනාශයටපත් වුණා. මස්සෙහිගේ ආහාර බවටපත් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ කතාවට සම්බන්ධ කතානායකයා මේ පුද්ගලයා මේ නැවේ හිටපු පුද්ගලෙක් මොකද කලේ ඒ නැවින් ගැලවිච්ච එක ලෑල්ලක් ප්‍රයෝගී කරගෙන බොහොම අපහසුයි මුහුද තරණය කරන්න පටන් ගත්තා පටන් අරගෙන පොතේ සඳහන් වෙන විදිහට සුපාරක පටුන කියන මේ ප්‍රදේශයට ගොඩ බැස්සා ගොඩ බැස්සා පස්සේ මේ පුද්ගලයාට අඩුම තරමින් අඳින්න දෙයක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. මේ පුද්ගලයාගේ නම බාහිය. ඉතින් මේ බාහිය බටවිට බැලුවා කොහොමද දැන් මේ මුහුදපත් වෙලා විනාශ වෙලා තියෙන්නේ කොහොමද වස්ත්‍රයක් සකස් කරගන්නේ කියලා දැරිම තැන අර විසිරීලා තියෙන වී කෑලි පොතු බෙල් වලින් අඳින්න යමක් හදාගත්තා. ඒ වෑයින්ම පෙරවන්න යමක් හදාගත්තා. ළඟ තිබිච්ච දේවාලයකට ගිහිල්ලා විසිකලා තිබිච්ච වළංග වැල්ලක් අරගෙන පාත්‍රයක් හදාගෙන සුප්පාරක පට්ටන් ඒවත් දැන්නම් ඒ සුප්පාරක පතුනේ පිළිබාගේ ගිය. ඒ පුද්ගලයාගේ වස්ත්‍ර හරියක් තුයි හැසිරීමත් අමුතුයි මේ අරුණ පුදුම මිනිහව දැක්ක ඒ දුප්පතේ මිනිස්සු හිතුවා මේ රහතන් වහන්සේ නමක් ඒ හිතලා මේ පුද්ගලයාට කැඳුම් බත් ආදී උද කරන්න පටන් ගත්තා. පස්සේ පහු වෙනකොට මිනිස්සු මුක්ත කලේ මේ පුද්ගලයාට හඳින්න වස්ත්‍ර ගෙනල්ලා පූජා කළා. ඒත් මේ පුද්ගලයා මේ බාහිර මේක බාරගත්තේ නැහැ මොකද හේතුව මේ ඇඳුම් පළඳින්න ගියොත් එහෙම මට ලැබෙන ලාභ කීර්ති ප්‍රශංසා අඩු වෙන්න පුළුවන් මේ ඉල්ලගෙන ඉන්න ලී පතුරු කෑලි ඇඳුම දැක්කහම මිනිස්සු බොහොම පැහැදිලා ලාභ සත්කාර ලබන දෙනවා ඒක නිසා මෙයා ඒ වස්ත්‍ර ප්‍රතික්ෂේප කරනවා එයාගේ උපනාමයක් හැටියට ධාරුචීරිය කියලා නමකුත් පටබැඳුණා. වචනීය තේරුමින් බැලුවොත් ධාරු කියන්නේ දර ධාර දර චීවරය චීවරය කියන්නේ පොරෝණාදී ඒ දර වලින් බීලි කැබිලි වලින් හදාගත්ත සිවුරක් දරණවාය කියන නමින් ප්‍රසිද්ධ වුණා. උගම කාලයක් යනකොට මිනිස්සු මේ බාහිරට කියන්න පටන් ගත්තා රහතන් වහන්සේ කියලා. රහතන් වහන්සේ කියලා තව තවත් පූජා සත්කාර කරන්න පටන් ගත්තා. මෙහෙම දිගින් දිගටම රහතන් වහන්සේ නමක් විදිහට ධාර්මචීරිය මිනිසුන් හඳුනා ගන්නකොට දාරු ජීවිතයට එමත් නැත්නම් බාහිරට ඉක්ුණා මේ මිනිස්සු රහතන් වහන්සේ නමක් කියනකොට වඳිනවා උදනවා පූජා සත්කාර කරනවා එහෙනම් මමත් මේ රහත් මගට පිළිපන්න කෙනෙක් වෙන්න ඇති සමහර විට මේ ලෝකේ රහත් කෙනෙක් වෙන්න ඇති කියලා මේ බාහියට මේ අදහස පහළ වුණා. මේ බැරි දෘෂ්ටිය මේ බැරදි ලබ්ධිය පහළ වුණා. අදත් ඒ වගේ දෘෂ්ටි පහළ වෙච්ච දී පැවිදි ගොඩාක් අය ඉන්නවා. ඕස්ට්‍රේලියාවේ එක පාසකම්ම කෙනෙක් රහත් වුණාය කියලා ඒ පාසකම්ම කියනවලු භික්ෂුන් වහන්සේලාට ඇලිලා වන්දනාවාද කරලා සිල් සිද්ධ කරගන්නට කියලා. දාරු චීරියලා ඉත අද මතුවට ලෝකේ විද්දමාන. මෙහෙම මේ සිටිවිල්ල මේ බාහ්‍යකේ හිතේ ඇති වුණායි. පස්සේ මේ සිටිවිල්ල එක්තරා දේවතාවෙක් දැක්කා. මේ බාහ්‍ය සම්බන්ධ අතීත කතාවක් කියන ඔය ඇත්ත දැනටමත් ගන්නවා මේ බාහ්‍ය කියලා කියන්නේ පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ භික්ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම දැකලා එතනින් ගියාම ශාසනය පිරිහිලා යනවා දැකලා ඉනිමඟක් බැලලා ගලක් උඩ නැගලා නොකා නොබී වීර්ය කරපු භික්ෂුන් වහන්සේලා කෙනෙක් දබ්බමල්ල පුත්තේ එතකින් ගියම් සංගීය පරිවරාජක මේ ආදී වශයෙන් පස් දෙනෙක් ඉන්නවා. එයින් එක ළමක් රහත් වුණා, තව කෙනෙක් අනාගාමී වුණා. ඉතුරු පස් දෙනාම කිසිදු විශේෂයක් නැතුව ඒ කාලවත් දෙමෙල් निराහාරෝ මිය ගියා. එයින් එක්කෙනෙක් තමයි මේ බාහේ කියලා මේ බාහිය ධාරු චීවි කියලා මේ කතාවට සම්බන්ධ වෙන්නේ. එතකොට අර මේ සිටිවිල්ල දැක්ක දේවතාවා අර අනාගාමි විච්ච යාවය කියලා කියන මේ දේවතාව බ්‍රාහ්මණ වේශයෙන් බවාගෙන ඉරුදීෙම ඒ සංයත ඒ බාහිරට පෙනී සිටියා හසේ පෙනී සිටියා මොකද හේතුව මෙයා මාත් එක්ක පෙර ආත්මික ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රමණ කෘත්‍යයේ සම්පාදනය කරපු කෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් බණ භාවනා කරපු කෙනෙක් දැන් වැරදි දෘෂ්ටියක් හිතේ ඇති කරගෙන මේ පුද්ගලයා විනාශ වෙන්න යන්නේ. පින්වත්නි, එතන තියෙන කාරණාවක් සිල්වතුන් විදිහට පෙනී ඉඳලා මේ ලෝකේ ලාභ සත්කාර කීර්ති ලබනවා කියන එක තරම් වැරද්දක් තවත් ඇත්තේ නැහැ. පොතපතේ සඳහන් වෙන්නේ ඒක බොහෝම ලොකු වැරද්දක් විදිහට ඒ පාපයෙන් ගලව ගන්න මේ වැරදි දෘෂ්ටියෙන් මේ මිත්‍යා ජීවයෙන් ගලව ගන්න ඕන හින්දා බුදුරජාණන් වහන්සේට මේ පුද්ගලයාව යොමු කරවන්න ඕන හින්දා කරුණාවෙන් තමයි මේ දේවතාව ඒ බාහ්‍ය අවුලෙදී මේ බ්‍රහ්මයා ආකාශයේ ඉඳලා සංීන කියනවා බාහ්‍ය නුඹ රහතන් වහන්සේ නමක් නෙමෙයි ඒ විතරක් නෙමෙයි මුඹ රහත් මගට පිළිපන්න කෙනෙකුත් නෙමෙයි කියලා කිව්වා. එයි මෙහෙම කිව්වේ ඒ පුද්ගලයාට සංවේගය ඇති කරවන. අද කාලේ භාවනා කරලා දෘෂ්ටි අරගෙන ඉන්න ඇත්ත කොච්චර බණ කිව්වත් ඒ ඇත්තන්ට ඒ දෘෂ්ටිය අතහැර ගන්න බැහැ. සමහරු කියනවා ඒක පුද්ගල දෝෂයක් කියලා. කෙසේ හෝ වේවා ප්‍රඥාවේ මධිකමක් කියලයි අපිට හිතෙන්නේ. ඒත් මේ බාහිය මේ වචනේ ඇහිච්ච ගම පෙරපින් තියෙන පාරමිතාව ශක්තියෙන් බබලන උප්පත්ති කර්මද ප්‍රඥාවෙන් මොනවට ආඩ්‍ය වෙච්ච මේ බාහ්‍ය දාරුචීරිය මේ වචනය ඇහෙනකොටම කල්පනා කළා බං මොනතරම් දුකු වැරද්දක්ද කළේ රහත් නොවි රහතන් වහන්සේ නමක් කියලා හිතාගත්තා ඒ විතරක් නෙවෙයි මේ දේවතාවා කියනවා නුඹ රහත් මගට පිළිපන්න කෙනෙක්වත් නෙමෙයි කියලා මේ වචනේ අහලා සංවේගීකපත් වෙලා බාහි හිතනවා එහෙනම් මේ ලෝකේ රහතුන් වැඩ සිටිනවාද එහෙමත් නැත්නම් රහත් මඟට පිළිපන්න කෙනෙක් හෝ ඉන්නවාද කියලා සිතවිල්ලක් පහළ වුණා පහළ වෙලා ඒ දෙවියන් අහනවා දේවීන්ද්‍රය එහෙනම් මට කියන්න මේ ලෝකේ රහතුන් වැඩ ඉන්නවද? එහෙමත් නැත්නම් රහත් මගට පිළිපන්න කෙනෙක් හෝ මේ ලෝකේ ඉන්නවද කියලා. ඊට පස්සේ මේ දේවතාව කියනවා ඉන්නව බාහිය දෙවියන් මෙහෙර වැඩ ඉන්නවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහත් ඒ විතරක් නෙමෙයි අරහත්ත්වයේ සඳහා උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා කියලා බාහිරට මේ దేవතාව කියලා එතනම අන්තර්ග්‍රහණ වුණා. ඊට පස්සේ මේ භාග්‍යතුන් වහන්සේ ගැන තොරතුරු ඇහිච්ච ගමන් පෙරහුරුවකට වෙන්න ඇති දෙකීමේ අශරව බණ ඇසීමේ අශරව පහළ වෙලා පොතේ සඳහන් වෙන විදිහට බොහෝම දුරක් ඒ බිල්වනාරාමයට ඒ දිවුරම් විහෙරට බොහෝ දුරක් ගව් 120ක් වගේ ප්‍රමාණයක් එක දවසින් ගෙවාගෙන ගියා. සාමාන්‍ය මේ කතාව විශ්වාස කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මිනිස්සුන්ට පුළුවන් දෙකරයකින් මේ තරම් විශාල බුරකයන්ට කියනවා. ඒ පොතපතේ සඳහන් වෙනවා මෙතන බුදුන්ගේ අනුග්‍රහය ලැබිලා තියෙනවා ඒ එහෙමත් නැත්නම් දෙවියන්ගේ අනුග්‍රහය ලැබිලා තියෙනවා කියලා. දිවුරම් මෙහෙරේ ඒ භික්ෂු වහන්සේලා උදී දානේ වළඳලා ඒ ශරීරේ ඇලි වැලිකම් දුර වෙන්න එලිමහනෙන් සක්මන් කර කර ඉඳද්දී විවාහය දුවගෙන ගිහිල්ලා අහනවා කොහෙද අර භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. ඒ විසුණු වහන්සේලා උත්තර දෙනවා දිවුරම් බෙහෙර වැඩ ඉන්නවා නමුත් දැන් පිටපතේ සඳහා පිටත් වෙලා ගිහිල්ලා කියලා. කොහේ ඉඳලා දාවේ කියලා වහම සුප්පාරක පටුනේ ඉඳලාම කිව්වහම භික්ෂුන් වහන්සේලා පුදුම වෙලා එහෙනම් මෙතනින් ඉඳගෙන විවේක ගන්න කකුල් දෙකේ තෙල් ගා ගන්න කකුල් හොද ගන්න දැන් බුදුරජාණන් වහන්සේ බැලියායින් පස්සේ හම්බ වෙන්න පුළුවන් කියලා කිව්වා. එතකොට බාහ්‍ය කියනවා ස්වාමින් වහන්සේ ගම් 120ක් මම එක රැයකින් විවාගෙන ආවේ විවේක ගන්න එහෙම බලාගෙන නෙමෙයි මගේ ජීවිතේට කොයි මොහොතේ අනුතරක් වේද කියන්නේ මම දන්නේ නැහැ ඒ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේට කොයි වෙලාවෙ අනුතරක් වේද කියන්නේ මම දන්නේ නැහැ මම බුදුන් වහන්සේ යනවා කියලා එහෙම ඒ බුදුරජාණන් වහන්සේ පින්දපාතේ වැඩපු නගරයට බුදුරජාණන් වහන්සේව සොයාගෙන ගියා. ඈත පින්දපාතේ වඩින බුදුරජාණන් වහන්සේව දැකලා බොහෝම චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ගොඩක් කාලෙකින් බුදු කෙනෙක් දැක්කාය කියලා සතුට ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බෙදලා කකුල් දෙක අල්ලලා පසන පිහිටවල වැඳලා කියනවා සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනසේ කුමා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මේක බණ කියන වෙලාවක් නෙමෙයි මේ පින්නපාත යන වෙලාව කියලා. දෙවිනි සරේ කියනවා ධර්මයේ දේශනා කරන්නට කියලා. බුදුරජාණන් වහන්සේ දෙවිනි සරේ ප්‍රතික්ෂේප කරන තුන්වෙනි සරේ බාහිර කියන්නේ තුන්වෙනි සරි ප්‍රතික්ෂේප කරනවා. හේතු හැටියට සඳහන් කරන්නේ මේ බුදුන් දැකීමෙන් ඇතිවෙච්ච අධික චිත්ත වේගය, චිත්ත ප්‍රීතිය නිසා මේ විදාවේ බණ කිව්වට ඒ ප්‍රීති වේග නිසා ඉතින් එයාගේ ඒ ධර්ම අවබෝධයට අවශ්‍ය කරන தත්ත්වයේ ගොඩනැගෙන්නේ ඒ වගේම විශාල කාය බෙහෙසකුත් දරපු කෙනෙක්. ඉතින් මෙහෙම තුන්වම තුන්වෙනි වතාව ප්‍රතික්ෂේප කළා. ඒ හතරවෙනි සැරේට මේ පුද්ගලයා ස්වාමීනි ධර්මයේ දේශනා කරන්නට කියලා කිව්වා. කිව්වායින් පස්සේ තස්මාතිය පාය ඒවන් සික්කිතබ්බං කියලා බුදුරජාණන් වහන්සේ අතිශයින්ම ගැඹුරු අතිශයින්ම ගම්බීර වූ ඒ ਸਰවඥ ශික්ෂයේ ඒ අරහන්ත ශික්ෂයේ පෙන්නනවා දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති තස්මාත්‍ය බාහ්‍ය ඒවං සික්කිතබ්බ බාහ්‍ය ඔබ හික්මෙන් නොවන මෙන්න මේ විදිහට දිත්තේ දිත්ත මත්තම් භවිස්සති දෙක්කදී දෙක්කා චල සුතේ සුත මත්තම් භවිස්සති එහෙමදී එහුවා ඉච්චරයි මුතේ මුත මත්තම් භවිස්සති මුත මුත කියලා කියන්නේ දැනගත් කියලා තේරුම මෙතන මුත කියනකොට කනත් නාසයත් ශරීරයක් කියන තුනම අරගෙනයි මුත කියලා කිව්වේ. මුතේ මුත මත්තම් භවිෂති. කණෙන් දැනගත්තදී ඒක ශබ්දයක්, නාසයෙන් දැනගත්තදී ගන්ධයක්, දිවෙන් දැනගත්තදී රසයක්, කයින් දැනගත්තදී ස්පර්ශය එපමණකට මේක සීමා කරන්න කිව්වේ. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිෂති. හිතින් යමක් දැනගත්තා නම් ඉපමුණාය කියලා ඒ සිතින් දැනගත් මාත්‍රයක් පමණයි කියලා මෙතනින් නවතින්නට ඒ කියලා දේශනා කළා. ඔයත්න්ට මේ දේශනාව වෙනකොට මතක් වෙනවා ඇති අඟුලිමාල මහරහතන් වහන්සේගේ සිද්ධිය. අඟුලිමාල මම නැවතුණා මොඹ නවතින්නට කියලා කීප වචනේ අඟුලිමාල නැවතුනේ නිකම්ම හිම නෙමේ එයත් උඹ ප්‍රඥාධික අය. මෙහෙම බණ කියලා බුදුරජාණන් වහන්සේ නික්මිලා යන්න ගියා. එතනින් බැගියා බාහිය මේ ධර්මයේ මෙනෙහි කරලා එතනම අරහත් වෙන්නපත් උනා. අරහත් වෙන්නපත් වෙලා වැඩි කාල මෙලොව ජීවත් වෙන්න හම්බුනේ නැහැ. එදාම බහුපටි කවදකෝ ඊවැසියක් මේ රාතන් වහන්සේට ඇනලා මහපාරේම මරලා දැම්මා. බුදුරජාණන් වහන්සේ බත් කිසෙන් නිම වෙලා ආපහු වඩිනකොට ඒ මල සිරුර බාහියගේ මල සිරුර දෙකලා වික්ෂුන් වහන්සේලාට කියනවා මින්නුබලාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේව අරගෙන ගිහිල්ලා ආදාහනී කරන්න ආදාහනී කළා ඒ ධාතු අරගෙන චෛත්‍යයක් හදන්න ඒක කියලා බුදුරජාණන් වහන්සේ ආවාසයට වඩින මෙතන මේ සම්බ්‍රහ්මචාරීන් කියලා කියන මේ ශාසනයේ සම්බ්‍රහ්මචාරීන් කියලා කියන්නේ තමුන් එක්ක එකම ශික්ෂාවක් රකින මේ අපේ සහෝදර භික්ෂූන්ට කියන නම මම මේ ආමරන් වහන්සේලාට කියන්නේ සබ්‍රහ්මචාරී වහන්සේලායි කියලා. ඒත් පාරේ ගන්නෙක් මෙරළ වැටලා හිටියොත් අපි යාම සබ්‍රහ්මචාරී කියලා කියන්නේ නැහැ. ඒ දැන් මෙතන සිද්ධ වුණේ අන්නේ වගේ දෙයක්. මේ අමුතු ඇතුමක් ඇදගත්ත මේ මිනිස්යාට බුදුහාමුදුරු සබ්‍රහ්මචාරී වහන්සේ කියලා කිව්වා. ඊට පස්සේ ඒ ආවාසයේ දැස් වෙච්ච භික්ෂුන් වහන්සේලා අහනවා මේ පුද්ගලයා කොහෙද මැරිලා ගිහින් උපන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මාගේ පුත්‍රයා ඊටම පඬිතයි ඔහු පින්වම් වේවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේශනා කරලා භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මහණෙනි මේ බාහ්‍ය මට කරදර කළේ නෑ. බණ කියන්නට කියලා පෙරත්ත කළේ නෑ. ආහාර ආහාර පස්සේ මෙහිලා අහන්න උත්සාහ කළේ නෑ. මම කියපු මේ වහාම අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙමෙයි බුදු කෙනෙක්ගේ ධර්මය ස්වල්පය කියලා හිතන්නත් එපා. බොහෝය කියලා හිතන්නත් එපා කියලා අපි මේ මාතෘකා කරගත්තේ ගාතාවන් භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. සහ සම්විචේ ගාථා අනන්ත පද සංහිතා අනර්ථයක් සිද්ධ කරවන ගාථා දහසක් ඇති වූ ඒකං ධම්ම පදං සේයු එක ධර්ම පදයක් උතුම් යම් සුත්වා උපසම්පති එය අහලා නිවෙනවා නම් උපශාන්ත වෙනවා නම් ඒ එකම එක ධර්මපදයක්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේශනා කළා එතනින් මේ සිද්ධිය අවසන්. දැන් මේ කතාවෙන් අපි අර්ගාලට උඩ අපි කරගෙන යන බණ භාවනාවල වලට ගන්න පුළුවන් දේවල් මේක සූත්‍රයක් විදිහට කියලා වඩා මේක සඳහන් වෙන්නේ මේ සූත්‍රයේ නම බාහ්‍ය සූත්‍රය. මේ බාහ්‍ය සූත්‍රයේ සඳහන් වෙන ඊගාදා තමයි දිත්තේ දිත්ත විත්තම යනාදී වශයෙන් අපි මතක් කළේ. පින්වත්නි කලින් සඳහන් කළේ දිත්තේ දිත්ත මත්තං යනාදී සඳහන් වෙච්ච ගාතාව මේ ශාසනයේ තියෙන උපරිම ගැඹුරුම තැනින් පෙන්නලා දෙන ශික්ෂණයක්. මේක උගතුන්ට බොහොම අමාරුයි තේරුම් බේරුම් කරගන්න. මොකද හේතුව තනි කරම සංඥාව ඉක්මවා ගිය ප්‍රඥා මට්ටමකට එක සැරේ මත ගැනීමක් මෙතන තියෙන්නේ. ප්‍රබල ඉන්ද්‍රිය සංවරයක්. එක සැරේකට කිසිම කෙනෙකුට මේ කියන්නේ මොකක්ද කියලා අධිෂ්ඨා ගන්න තියා අදා ගන්නවත් බෑ. මේ ප්‍රබල ඉන්ද්‍රිය සංවරය. ඉතින් මේ කාරණාවෙන් ටිකින් ටික හරිය අපි ලියා ගත්තොත් අපි කරගෙන යන විපස්සනා භාවනාවට උපකාරයක් වෙනවා. භාවනා කරනවාය කියලා මොනවා මොනවා හරි කරපු පරියට තමුන්ගේ තෘප්තිමත් වෙලා මේ භවයේම වැඳුනා මිසක් භවයෙන් අපි මිදුනේ නැහැ බිඳුනේ. ඒකට හේතුව තව සත්‍යයෙන් ගොඩනැගෙන විදිහට මොනවා හෝ මොනවා හෝ කරනවා. මේ හිත කියන්නේ පුදුම කපටි දෙයක්. මේ චිත්ත සංකානේ හැදිලා තියෙන්නේ භවයට මිසක් භවයෙන් නිදෙන්න හිම නෙවෙයි. එහෙම එක සැරේ භවයෙන් නිදෙන්න පුළුවන් නම් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නට අවශ්‍ය නැහැ. මහායානී ශූන්‍යතා දර්ශනී නාගරජන පාදයන් වහන්සේ දේශනා කරන එක තැනක යම් බුදු කෙනෙක් යම අනාත්මයි කියලා දේශනා කළා නම් අනාත්ම වූ දේ ආත්මයක් සකස් කරගත්තා නම් ඒ පුද්ගලයාව ගොඩ දාන්නට බැහැ කියලා අනාත්ම වූ දේ ආත්මයක් සකස් කරගන්නට තරම් මේ හිත වංචනිකයි. දෙන්නම් මේ අහලා තියෙන බණ කන්දරාවේ ඇහිට මෙලහට රහත් වෙමි බුදු වෙන්න ඕන. මේ හිතේ ඇති නාගරජන හාමුදුරුවෝ කියනවා හොඳ වෙන්න දුන්න බෙහෙතෙන් ලෙඩ වුණොත් ඒක හොඳ කරන්නට බොහොම අමාරුයි. ඒ නිසා අර කර්ණින් සූත්‍රයේ තියෙන ඒ ගුණ 15 ඔය ඇත්තන්ගේ ජීවිතේට බණ භාවනා කරනවා නම් ඔය ඇත්තන්ගේ ජීවිතේට ලං කරගන්න එහෙම නොවුණොත් දෘෂ්ටිගත වෙනවා කියන කී සීමාවක් ඇත්තේ නෑ ගත ගත වෙච්ච ඇතුල් වෙච්ච බැහැගත් දෘෂ්ටි ගලවනවා කියන එක සෙල්ලමක් එහෙම නෙමෙයි කවුරු මොනවා කිව්වත් මේ දේ මට පේනවා මේක ඇත්තයි කියලා තනින් ජීවත් මට මේ ඔටලෝසුව පේනවා නම් ඔය ඇත්ත මොනවා කිව්වත් මම කියන්නේ මේකට ඔටලෝසුව කියලා. අපි හිතමු මේ මහත්ය දන්නවා කියලා මේක ඇත්ත කතාව. මම පිළිගන්න සූදානම් නැත්නම් මම ඉන්නේ ඔරලෝසුව කියන මතේම නම් මේ මහත්ය මට කොච්චර බල කිව්වත් මාව ඔරලෝසුවෙන් ගලවනවායි කියන එක නම් බුදු කෙනෙකුට කරන්න හම්බ දෘෂ්ටිගත වෙච්ච පුද්ගලයාව බුදුන්ටවත් ගලවන්න බෑ කියලා කියනවා. මොකද මේ මිනිස්යාගේ දර්ශනේ මට පේනවා මට පේන නිසා ඒක ඇත්තයි කියන තැනින් ජීවත් වෙනවා. කවුරු කොහොම කිව්වත් එයා ඒක ගලවන්නේ නැහැ. කරණීයද සූත්‍රයේ මුලින් සඳහන් වෙන ඒ ගුණ 15 ඔයත් යෝගාවචර විදිහට හැසිරෙන්න කැමති නම් ඒව ජීවිතයට ඇතුළත් කරගන්න. ඉතින් මේ බාහ්‍ය සූත්‍රී අපේ මන භාවනාවලට අදාළව කර්ම මත කර ගන්න යද්දී ටිකින් ටික කාල වේලාවක් අනුව ටිකින් ටික ටිකින් ටික අපි බලමු කොහොමද මේ දෙයට බැහැගන්නේ කියලා. සාධාරණයක් ඉෂ්ට කරගන්න බැරි වෙයි. ඒ වුණාට ඔය ඇත්තෝ බොහොම සිහියෙන් බණ අහන්න විමාතිකා සම්බන්ධයෙන් බණ ඇසීමත් භාවනාව මේ මාත්‍රිකා සම්බන්ධයෙන් බණ ඇසීම යෝනිසෝ මනසිකාරය ඒ භාවනා සම්බන්ධයෙන් බණ අහද්දී ඔය දුක්ඛෙමති උනත් නැතත් ඔය තමගේ පංචස්කන්ධයේ හිත යනවා කියන එක නවත්තන්න බැහැ ඒ තරම් ධර්මෝජාව මේ බාහ්‍ය කියන සූත්‍රේ ගෙම්බිලා තියෙනවා සරලව අපි ගත්තොත් ත්‍රිශික්ෂාව කියලා එකක් තියෙනවා ඒක ගන්නවා දාන සීල භාවනා කියලා කියනවා සීල සමාධි ප්‍රඥා කියලා කියනවා දාන සීල භාවනා පැත්තෙන් බැලුවොත් දානෙන් සීලෙන් භාවනාව මේවා එකින් එකට අත්වල බැඳගත්තු ධර්ම. මේ බුද්ධ ශාසනයත් තියෙන ගම්දෙදී ඉන්න නෙමෙයි. චිත්ත පරිස්කාරත්තාය චිත්ත අලංකාරත්තාය දාන දීති. දන් දෙන්නේ සමථ විපස්සනා සඳහා. සමථ විපස්සනා සඳහා දානයක් දෙන්නේ. එතකොට අතු උපකරණ පරිචාග චේතනා දානනා දන් දෙනවා කියලා කියන්නේ තමුන් සතු දෙයක් අතහැරීමේ චේතනාව. දැන් මේ චේතනාවෙන් දන් දෙනකොට ටික ටික මෙයාව ධර්මයටයි ලාවෙන්නේ. දන් දෙන්නේ පින් කරන්න නෙමෙයි අතහරින්න පුරුදු වෙනවා කියන තැනකින් බුද්ධ ශ්‍රාවකයා හුරු වෙනවා. අතහැරීම ටිකෙන් ටික කරගෙන යනකොට මේ හිතේ තියෙන විසින ලෝභය අයින් වෙනවා. නැත්නම් දිව්‍ය ලෝකයන්ට එහෙමත් නැත්නම් හොඳ රැකී ආරක්ෂා ලැබෙන්න, ග්‍රහපල දුර වෙන්න, මේ ආත්මෙ ලැබිච්ච නැති ටික ලබනාත් ලබන්න নানা ප්‍රකාර අරමුණු වලින් දන් දෙන්න ගියාම මේ ශාසනික අර්ථයේ වැහිලා යන්නේ බොහෝම වේගී. චිත්ත පරිස්කාරත්තා චිත්ත අලංකාරත්තාය කියලා සිතේ පරිස්කාරයේ පිණිස සිතේ අලංකාරයේ පිණිස එහෙමත් නැත්නම් සමද විපස්සනා පිණිස දන් දෙනවා නම් හිත බොහෝම වේගී පිරිසිදු වෙන්න පටන් ගන්නවා. මොකද අතහැරීම මෙයා වඩන්නේ. අතහැරීම වඩනකොට ඒ සමග වෙන ධර්මයක් තමයි නිද්දේශය මේකට ප්‍රතිවිරුද්ධ දෙයක් කියලා. මේ කියන දේ නොතේරෙන්න පුළුවන් මොකද හේතුව මේ අදහසින් සිතාන නමයක්ම දාලාදී පිංගම් කරන්නේ නැති හේතුව. ඒ සිත පිරිසිදු වෙන්න දන් දුන්නොත් සිතේ පිරිසිදු භාවය ඒ පුද්ගලයාටම දකින්නට පුළුවන්. පිරිසිදු භාවය දකින්නවායි කියන්නේ මේවායේ ද්වෛතාවක් තියෙනවා. අපිරිසිදු භාවයක් නොදැක පිරිසිදු භාවයක් දකින්න බෑ. නිදාන දිවෙන පිරිසිදු වෙන භාවයෙන් දැක්කහම සිත අපිරිසිදු වෙන්නේ මොන වෙන්ද කියලා ඊට පස්සේ ඉබේටමයි අහු වෙන්නේ. පාණාතිපාතා වේරමණිය අදින්නාදාන වේරමණිය කාමීසු මිච්ඡාචාර වේරමණිය යනාදී වශයෙන් ඒ කුණිදලයන් දකින්නවා දානයෙන් නම් මගේ හිත පිරිසිදු වෙනවා. ඒත් මේ සත්තු මරණයකින් මගේ හිත කොච්චරනම් කෙලසෙනවාද කියලා. සීලේ වටිනාකම හාමුදුරුවෝ බණ කිව්වටවත් බුදුහාමුදුරුවෝ සූත්‍රවල දේශනා කරපු පළියටවත් නෙමෙයි තමුගේ ජීවිතේ තමුන්ටම දැනෙනවා ධම්මා ධම්ම ප්‍රතිපදාව හින්දා. වෙන දෙයක් හින්දා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සික්ඛාය සංඥා උපද්දන්ති මහණෙනි මේ ධර්ම ශික්ෂා උපදින්නේ ඒ ධර්ම සංඥා උපදින්නේ ශික්ෂාව කියනවා හික්මෙන්ද කියන සික්කක වික්‍රේ හික්මෙන්ද කියන එහෙනම් මේ දානේ හරියට හික්මුනොත් ආයි පිටිපස්සෙන් වේලලා කරගෙන බණ කියන්න ඕනේ සීලෙද ඒක වටිනකම ඉබේටම තියෙනවා එතකොට එයා මහානාදීපාතා වීරමණිය සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කුමක් නිසාද මේ හිත දිහා බලන්නේ? මේ සිත කියන එක විපිලිසර වෙන්න ප්‍රධාන හේතුව ඒ දුස්සීලකම. මේ හිත දුස් මේ විපිලිසර වෙලා තියෙන්නේ ලොකු දුස්සීලකම් නිසා. භාවනා කරන්න ගියාම සමහරු කියනවා සීලය අවශ්‍ය වෙහෙලින් කියනවා. ඒත් ඔයත් දන්නවාද එක කාලයක් යනකොට මේ යෝගාවචරින් බිය උපදින්නේ. ඒ යෝගාවචර ධර්ම මාර්ගයේ විසිරෙන්නේ. ඒ මේ තරම් පැහැදිලිව ඇත්ත පිළිපිළි මේ ධර්මයේ සැක කරන්නේ. ඒ භාවනා අධ්‍යක්ීම් ලැබෙනකොට බිය වෙන්නේ. කවුරුවත් දන්නේ නැහැ මේ යට තියෙන්නේ දුසිලු. ආදිමේව විසුද්ධි කුසලේසු ධම්මේ මහණෙනි මුලින්ම මුල පිරිසුදු කරගන්න සීල පිරිසුදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සීල ශික්ෂාවේ හරියට හිමුදොන් අවිපටිසාරත්ථය කෝආනන්ද කුසලානි සීල මේ කුසල සීලේ ස්වභාවය කාරණේ විපිලිසාර නැති බව සමතේන නම් බොහොම අනුග්‍රහ සහිත සමතිපස්සනා කියලා බෙහෙද කරනව නෙමෙයි මේ හිත විපිලිසර නොවී තියෙන මේ සීලේ බොහෝම වටිනවා. අපි ප්‍රතිසාරක්කාය කෝආනන්ද කුසල සීල. කුසල සීලේ අර්ථය විපිලිසර නොවී. මෙන්න මේ විපිලිසර නොවී විශාරද භාවයට අමංකු භූතෝ කියලා කියනවා. ඒ කියන්නේ ඕන දැනකට විශාරද වෙලා දෙන්න පුළුවන් හැකිලින් නොවන්නේ ඒ වාගේ ලක්ෂණ මේ සීලෙන් නිසා ලැබෙනු මේ ලැබෙන ලක්ෂණ මුක්ති විදලී පුද්ගලයා මේ අවිපටිසාරත්වය මුක්ති විදලී පුද්ගලයාට ඉදිරියටමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට ඒ මානසිකාරය ගැනීම හේතු කරගෙන මේ නිවර්ණ ධර්මයන් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්ම ඉවත් කළ යුතුය. මේ වෑන් විපිලිසර භාවයක් මේ ඇති වෙන්නේ කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. මේ ධර්ම මාර්ගයේ හැටි බුදුරජාණන් වහන්සේ පහරාදට කියන්නේ පහරාද බුද්ධ ශාසනය කියන්නේ මහා සාගරය වගේ ටිකින් ටික ගැඹුරු ඒ වගේ මේ ශාසනයේ මේ සාගරේ කුණු තියාගන්නේ මේ බුද්ධ ශාසනයන් ටිකන් ටිකෙන් ටික ගැඹුරුයි ඒ වගේම මේ බුද්ධ ශාසනයෙන් කුණු කෙලස් තියාගන්නේ නැහැ ඊට පස්සේ ඉබේ තමයි ඉබේ තමයි කියලා කියන්නේ කල්‍යාණ මිත්‍රසුබන යෝනිසෝ මානසිකාරේ සද්ධම්ම ශ්‍රවණ ධම්මං ධම්ම ප්‍රතිපදා කියන මේ හතර මේ පුද්ගලයාට සම්බන්ධ වුණොත් මේ ධර්මය අවබෝධ කරගන්නවයි කියන එක ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. මේ ත්‍රිශික්ෂා මාර්ගය ඔස්සේ ගමන් කරන විදිය. තවත් ටිකක් ගැඹුරින් බැලුවොත් කාල වේලා වේගින් ගිවියරු තවත් ටිකක් ගැඹුරින් බැලුවොත් අපි භාවනාවක් වඩනවා. මූල කර්මස්ථාන විදිහට ඉන්දීම හැකිලිම වූ ආනාපාන සතිය වූ එහෙම නැත්නම් මේ මුළු ධරත කයම තමුගේ මූල කර්මස්ථානය කරගෙන වාසය කරනවා. මේ මේ මූල කර්මස්ථානයේ කරගෙන වාසය කරනකොට අපි මේ ටිකින් ටික යන්න ගන්න මේ සූත්‍රයේ අර දිත්තේ දිත්තවත් යන ආදි වශයෙන් හඳුන්වපු කොටසට මේව භාවනා කරනකොට හිත පිට යන්න පුළුවන් හිත වික්ෂිප්ත වෙන්න පුළුවන් නැත්නම් নানা ප්‍රකාර වූස්සේ හිත ඇදලා ගිහිල්ලා කාමච්ඡන්ද ආදී නිවර්ණ ධර්මයන්ට අහු වෙලා මේ ධර්ම මාර්ගයෙන් එළියට විසෙන්න පුළුවන් අපි හිතමු විපස්සනා භාවනාවක් කරනවා කියලා. ඒ විපස්සනා භාවනාවක් කරන කෙනා මුලින්ම තෝරගන්න ඕනේ ප්‍රකට ආරමුණ. පටන් ගන්නකොටම තමට නොදැනෙන සිං සූක්ෂම අරමුණු භාවනාවට ගන්න හොඳ නැහැ. හිත විසිරෙන්න බලන. ප්‍රකට අරමුණක හිත පවත්වා දෝන. ආචාර්යවරුන් වහන්සේලා සඳහන් කරන්නේ යදා පාකටං වශයෙන් විපස්සනා විනිවේසු. විපස්සනා විදස ගන්න ප්‍රකට දෙයකින් ආනපාන හෝ වේවා පින්දී හැකලින් හෝ වේවා ප්‍රකට දෙයකින් බැසගන්න. සරල ශික්ෂණයක් විදිහට හිතෙන් තැන් කර ගැනීමේ ශික්ෂණයක් විදිහට අපි උදාහරණයකට අරගමු ආනාපාන සතිය ඔය තුකන මූල කර්මස්ථාන ඒ ඒ වාදී යොදා ගන්න පිම්බීමේ කෙලින් හෝකය දිසබෙලි උස්ම ඉහළ ගනිද්දී මේ ඉහළට ගන්න උස්මයේකින් සිහි පිහින උස්ම පහළ වෙනදී ඒ පහළට හෙල්ලොක්ස්ලේ කියන සිහි පිළිගන්න. එච්චර. අසසිස්සාමීති සික්කති අසසිස්සාමීති සික්කති. මේක හික්මීමක්. හරියට අර සීලයේ වේරමණිය කියවවා වි. ඒකෙන් වෙන්වීම මේක තියෙන හික්මීම. මේ දෙකේ හික්මීම. මේ මූල කර්මස්ථානයේ හිත පිට ගියා කියන්නේ ශබ්දයකට ගියා නම් බොහෝම නිවාපාඩුවේ කලබල නොවි කිවි හිතක් නැතුව ශබ්දයක් ශබ්දයක් කියලා හිතන. එතකොට බොහෝ විට ආපහු මූල කර්මස්ථාන හොයාගෙන හිතෙනවා. එහෙම ඉන්නේ නැත්නම් ටිකක් කියලා මෙනෙහි කරලා ඒක අමතක කරලා දාලා ආපහු මූල කර්මස්ථානට ගන්න. මොන අරමුණට හිත ඇදලා ගියා තවුන්ට ඒ වැටහෙන ස්වභාවය මෙනෙහි කර. එහෙම මෙනෙහි කරනකොට විපස්සනා පැත්තෙන් නම් කල්ප සමාධිය කියලා කියනවා. ඒ කන වශයෙන්, ශින වශයෙන් ඒ විපස්සනා වේ බලයට හිතේ සමාධියක් හටගන්න පටන් ගන්නවා. සමාධිය කියලා කියන්නේ මොකද්ද දෙකවත්නි? කාමච්ඡන්ද නැහැ. විපාද නැහැ. තීන මිද්ද නැහැ. උද්දච්ච කුච්ච නැහැ. විචිකිච්ඡාව නැහැ. හිත සංසුන් වුණාම සම්මර්ෂණය කරලා බලන්න මගේ හිතේ දැන් කාමච්ඡන්ද තියෙනවා. ව්‍යාපාදේ තියෙනවද තියෙනවද තියෙනවද උද්දච්ච කුච්ච විචිකිච්ඡාදී තියෙනවද මේ පහ නැත්නම් සමාධියක්. මේ සමාධිය ඊට පස්සේ ටිකින් ටික ටිකින් ටික වඩා වර්ධනය කරගන්නයි තියෙන්නේ. විපස්සනා පැත්තෙන් බලනකොට මූල කර්මස්ථානයේදී හිත පවත්වනෝ උඩට ගන්නකොට හුස්ම උඩට ගන්න හුස්ම පල්ලයට එල්ලනවන පල්ලයට එල්ලන හුස්ම විනාරමෝල හිත ගියා නම් සම්ධයන්න ඒ නමින් මෙනෙහි කරනවා තවත් වෙන කිමුණු විදිහට හිත පිට ගිය බව දැනගන්නවා ඒක දියුණු යෝගාවචරින් කරන්න පුළුවන් හිත පිට ගිය බව දැනගත්ත සනේ ශරීරයෙන් ඉතා වේගයෙන් හිත ආපහු මූල කර්මස්ථානෙට දැන් ලැබෙනවා. ඒ විදිහට කරගෙන යන්න පුළුවන් මොන අරමුණක හිත ගියත් රූපේක වේවා වේදනා සංඥා වේදනා ශබ්ද ස්පර්ශ නිම්මකට හිත ගියත් ඒ වායේ තමන්ගේ ප්‍රකට ස්වභාවයෙන් හැපෙනවා තැපෙනවා හරි වේදනාව වේදනාවක් හරි කියලා එක මෙනෙහි කරන මූල කර්මස්ථානයට ගන්න. මේක හිල්ල පූර්ව ප්‍රතිපදාවේ පූර්ව භාගය. මෙහෙම කරගෙන යනකොට මේක තව අලුත් වෙන්න ඕන මේක තව වෙලි දියුණු වෙන්න ඕන ආනාපාන සතිය බලනවා නම් මේ වායේ ස්වභාව ලක්ෂණයට හිත පවත්වන්න ඕන පඨවි ආපෝ තේජෝ වායු කියන ස්වභාව ධර්මතා මේ ස්වභාව ධර්මතා වලට හිත එල්ල කරන්න ඕන. මේ හිත එල්ල කරද්දී ප්‍රධාන වශයෙන් මතක තියාගන්න පඨවි ධාතුව කියලා කියන්නේ පඨවි ධාතුවක් මිසක් හැඩයක් හෝ වර්ණයක් හෝ තියෙන දෙයක් එහෙම නෙමෙයි. මේ වයිතාව ලක්ෂණ බොහෝමයක් තියෙනවා. ඒ ප්‍රධාන වශයෙන් මේක දැනගන්න ඕනේ. පටවි ධාතුව නම් තද ගතියට පමණයි හිත පවත්තන. චක්කුණා රූපං විස්වා කියනකොට කියනවා හරියට මේකෙන් දුන්නේ විද්‍යා සමානයි කියලා. දුන්නේ විද්‍යාය කියලා කිව්වොත් තුවක්කුගේ මෙඩි දිබ්බාය කියලා කියෙන්නේ ඒ වගේ පටවි කියලා කියනකොට හැඩයක් තියෙන්න බෑ වර්ණයක් තියෙන්න බෑ පටවි ස්වභාවයටම පමණක් ඉතිවු කරවන්න අන්නේ පටවි ස්වභාවයටම හිත යොමු කර ගැනීම මුතේ මුතුමත් මේ විඳින දේ නිදි මාත්‍රයක් බවටපත් වෙන තැන ඒ ඒක සම්පූර්ණ නැහැ තවත් ශික්ෂණ තියෙනවා නමුත් සරලව කියනවා නම් මේ ඒ ශික්ෂණයේ තවත් එක ආරම්භයක් ශබ්දයක් ඇහෙනවා නම් ශබ්දයක පමණ හිත දාන්නේ. මේ ෆෑන් එකේ ශබ්ද එනවා නම් ශබ්දයට හිත දාපු ගමන් ෆෑන් එක කියන දේ බින් වෙනවා ඉබේටම. එතකොට ශබ්දේ එකක් ෆෑන් එක ප්‍රපංචයක් නෙවෙයි නම් ෆෑන් එක කියන්නේ තව එකක්. ශබ්දෙට ෆෑන් නැති නැහැ. ගන්ධයකට හිත දානවා නම් හිත දාන්න ඕනේ ගන්ධයට. එතකොට අනුකෝර සුවඳද, කෑම සුවඳද මේ සියල්ලක්ම වෙනම ධර්ම. ගන්ධය කියන්නේ වෙනම ධර්මයක්. මේ විදිහට වෙන් කර හඳුනා ගැනීමේ අභ්‍යාසය අර පූර්ණ අභ්‍යාස කරපු කෙනාට පටන් ගන්නට පුළුවන්. ඉතින් මේ ධර්ම දේශනාවේ සඳහන් වෙන දිත්තේ දිත්ත මත්තම් යනාදී තව බොහෝ දුරදී නමුත් මේ ශික්ෂණය බොහෝම වැදගත් වෙනවා කුමර ප්‍රතිපදාවක් විදිහට මේ තියෙන මනෝමය ලෝකේ විනිවිද දකින්න. අපි හිතමු ස්පර්ශයක් දැනෙනවා කියලා. ඔයත් නම් දැන් මේ ශරීරයේ හැප්පෙනකොට ඇඳුම් තියනවා කියලා තේරෙනවා මහ පොළොවේ ඉන්නවා කියලා තේරෙනවා පෙදුරක් උඩ ඉන්නවා කියලා තේරෙනවා කුකුවක් උඩ ඉන්නවා කියලා තේරෙනවා ඉතින් මේ තද ගතිය මෙනෙහි කරනකොට ඔය තද ගතියද හිත දැම්මේ නැත්නම් ඔය ඇත්තෝ මෙනෙහි කරලා තියෙන්නේ වෙනත් ධර්මයක් ඔය ඇත්තන්ගේ හිත ප්‍රමාදයට වැටලා තියෙන්නේ තද ගතියට හිත දැම්මායින් පස්සේ අනිකුත් ඒ මනෝමය චිත්‍රය පින් වෙලා පේනවා. ඒ විදිහට එකට පොදියක් වශයෙන් තියෙන මේ ස්කන්ධ එහෙම නැත්නම් මේකට ගෙහිච්ච ආයතන බින් වෙන විදිහට මර්මස්ථානේ බලලාම හිත පිටවන්තු. අන්න එතකොටයි මේකට වැටලා තියෙන කුණ රොඩ්ඩ දැනෙන්නේ. ඒක දිනු කළොත් මේ කාම ලෝකයෙන් මිදලා රූපාවචර මට්ටමටපත් වෙනවායි කියන එක ඉබේම සිද්ධ වෙනවා. සික්ඛාය සංඥා උපජ්ජಂತಿ සික්ඛාය සංඥා නිරුච්ඡanti මේ විදිහට දැන් අපි තවත් ගැඹුරට මේක ගිහින් බලමු භෝග තෘෂ්ණිකා කියලා සංස්කෘත වචනයක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මිරිඟුව කියලා. මිරිඟුවද කියන්නේ සංස්කෘතයෙන් භෝග තෘෂ්ණිකා. පාලියෙන් කියන්නේ මරීචි. සිංහලෙන් මිරිඟුව. පායන කාලේ එමු වගේ සත්තුන්ට ඈත පේනවා මිරිඟුව. මුවා ගැටුම් කරන්නේ බොහොම වේගයෙන් දුවගෙන යනවා දිය හොයාගෙන. ඒ වතුර වගේ පිළිච්ච තැනට දුවගෙන ගියාම එතන ඉදී ඇත්තේ නැහැ. ආපහු පිටිපස්ස හැරලා බැලුවොත් ආපහු පටන් ගත්ත තැන කාය වතුර වගේ පේනවා. මම අහලා තියෙන කතාවක් මම දන්නේ නැහැ. හදට ගිහිල්ලා පෘථිවිය දිහා බැලුවාම පෘථිවිය පේන්නේ හඳක් වගේ. ආගේ මුවා මිරිඟු ගාවට ගිහිල්ලා පිටිපස්ස හැරලා බැලුවොත් ආයෙ පේන්නේ හිටපු තැන ඇතුළ තියෙනවා වගේ. ආන්දි වාගේ මේ අරමුණ දේවල් දොරවල් යාන වාහන ඉද කඩන් නෑදෑයෝ ගෑන පිරිමි ළමයි ඉරහඳ තාරකා මහා සාගර ජනාදී වශයෙන් පෙන්නාට ළඟට ගිහිල්ලා බැලුවොත් එතන තියෙන ශූන්‍යතාවය හරියට මිනුවක් වගේ එතන හිස්සුනාට ආපහු වටපිට බැලුවොත් තවත් මොනවා හරි දෙයක් පේන්න තියෙනවා බුදු විපණ්ඩිත ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කරද්දී කියනවා එක තැනකදී කියනවා අරමුණට මොකද්ද සිද්ධ වුනේ කියලා කියන්න කියලා. ඒ පොයින්ට් ඒ ඒ කාරණාව ගොඩක් යෝගාවචරයෝ පන්නනම මොකද ඒක යෝගාවචරයේ වැරද්දක් නෙමෙයි ඒ තණ්හාව හින්දා වෙන දෙයක්. ගත් අරමුණ ක්‍රීස් යකා වගේ ඉස්සලා යනවා ළඟට ගියාම ඇති දීකුත් ඇත්තේ නමුත් ආපහු මානසිකාරයේ උදල බලනකොට ශබ්දයකට ගිහිල්ලා ශබ්දයේ හිස්කින් දැනගන්නකොට අනිත් පැත්තෙන් වෙන ශබ්දයක් හරි රූපයක් හරි ගන්ධයක් හරි ඉතුරු වෙලා තියෙනවා. විද්‍යාවෙන්දී මොකද කරන්නේ? මේ දර්ශන වලට අපහාස කරනවා නෙමෙයි. ඕම් කරන්නේ මේ අරමුණ ඔස්සේ දීලී දුවන එක මේ අරමුණ හබාගෙන යන එක. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒවා අපේව චිත්‍රානි මේ ලෝකේ ලස්සනයි ඒව එහෙම තිබිද්දී ඒකේ ඇත්ත දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් මේ නාම රූප සංඛ්‍යාත මේ මිරිඟුව ඉන්වත්නි අපිට පේන්නේ යමක් හෝ දෙයක් විදිහට. සත්වයෙක් විදිහට පුද්ගලයෙක් විදිහට දේවල් දරවල් විදිහට තමුන් විදිහට අනුන් විදිහට තමුන් අනුන් විදිහට තමුන් ලෝකයක් විදිහට යනාදී වශයෙන් මේ සම්බන්ධකම් පවත්වන. නමුත් ළඟට ගිහිල්ල බැලුවාම එහෙම දෙයක් ඇත්තේ පස්සතෝ විය සස්සිතෝ විය කායති කවුරු හරි කෙනෙක් තියනවායි කියලා බැලුවොත් මොනවාම හරි දෙයක් පිළි. බුදුන් වහන්සේ දේශනා කරනවා අස්තෝ නත්ති කිංචන නෝනින් දකින කෙනාට මෙහි කිසිවක් ඇත්තේ නැහැ. ඉතින් මේ දිත්තේ දිත්ත මත්තංගය කියන මේ තැන මේ යාගේ වශයෙන් කම ක්‍රමයෙන් කම ක්‍රමයෙන් දෙමරට යනවා. මේ විස්තර කරන්න ඉදිච්ච මාතෘකාවේ සත්‍ය වශයෙන්ම තව ගොඩාක් කරුණු කාරණා තිබුණත් කාලසටහනේ හැටියට තුනට අපිට ධර්ම දේශනාව ඉවර කරන්නට තියෙනවා. ඉතින් මම හිතනවා කිටි හෝ මේ විස්තර කරගන්න ඉදිච්ච ධර්මයේ තමුන්ට වැටහෙන ස්වල්ප හෝ කොටසක් තියෙනවා නම් ස්වල්ප හෝ ශික්ෂණයක් භාවනා මාර්ගයක් සරල හෝ භාවනාවක් හෝ වැටෙනවා නම් ඒ වැටෙන විදිහට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න කියලා. ඉතින් මම ඊට වඩා ධර්ම දේශනාව කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ තුරට ධර්ම දේශනාව අවසන් කරන්න තියෙන සීම දිනාටම පෙරවසන්න ප්‍රාර්ථනා කරමු ධර්ම දේශනාව අවසන් කරමු සීම දිනාට පෙරවසන්න අපි ගාථාදී සජ්ජායනා කරලා පින්කම අවසන් කරමු. සීල් දෙනා මාත් එක්කම ගාථා සජ්ජායනා කරන්න. එත්තවතාචම්මේහි සම්පදං කුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය එත්තවතාචම්මේහි සම්පදං කුඤ්ඤ සම්පදං සම්මේ මිතානුමෝදන්තු සම්බ සම්පatti එන්තාවිතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සම්මේ සත්තා අනුමෝදන් සම්බ සම්පatti ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසණ්ඨා ච බුම්මඨා දේවානාග පුඤ්ඤාන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරන්ති ඉදං ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදං ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදං ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමී බාල සතං සමාගමෝ හෝතු යාව නිවාය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිවාය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමී බාල සමාගමෝ සතං සමාධිමෝ යාව නිබ්බානුපත්තිය අපිත් මහා සංඝරත්නයේ වෙමින් මෙයන්ට ආශිර්වාද කරනෝ විදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ භාවයටපත් වේවා කියන මහා සංඝරත්නය අනුමත කරගෙන වන්දනා කරගන්න අභිවාදන සීලිස නිච්ඡං දුන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්තු සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti නිච්චේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්දතු